නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඔක්තෝබර් මාසේ 14 වෙනිදා අපි ධර්ම සාකච්ඡාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මම චන්ද්‍ර මාතා ඉල්ලා සිටනක සභාගත කරන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් පරිවර්තනය කරන ලද මහසී සයාඩෝ ස්වාමීන් වහන්සේගේ භාවනා උපදේශ පොත පොත් ලබාගත හැකිද? ලබාගත හැකිද? ඒක ඇත්තටම ආයතනයකට එකක් දෙන්න පුළුවන්. එකනට එකනට දෙන්න බෑ. මොකද ඒක සීමිත පිටපත් ගණක් තියෙන්නේ. ඒක නිසා කවුරු හරි මේ වගේ පිළිසකට එකක් දෙන්න පුළුවන්. ඒක බෙදාගෙන පාවිච්චි කරනවා. කවුරු හරි වගේ කියනවනේ අපේ මේ ධම්මදර්ශන මෑණියන්ට සෙට් එකක් දෙන්න. එතකොට ඒ කට්ටියන් ඊළඟට කියවන්නේ ඒක ගුරුවත් පොතක්. ඒ නිසා ඔක්කොටම කියවන්නත් බෑ. ගොඩාක් මේ ගැඹුරක් තියෙන එක. ඉතින් මහා ලොකු දෙයක් කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් කියවලා බලලා ඒක තියාගෙන ඉන්න අතිගතට ආව Java තමයි කියවන්නේ. ඒක පොත් වෙලුම් හතරක් තියෙනවා පිටු 1000ක් තියෙනවා. ඒක නිසා අරගෙන කැමති කෙනෙක් මේ විදිහට කරගෙන යන්නේ. එතකොට ඒක මේ චන්දන නීලා ඉන්නවා පොත් සෙට් එකක්. එමේ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මේ ලංකාවේනේ. යන් චීනට හරි යන්න ඕනේ මේ වගේ දෙයකට. ඒකේ තේටි ඇටි මේ ලංකාවට ඉන්න බෑ නම් එකක්වත් නොදී නිකන් එනවා ඒකට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි නොදී නිකන්. දෙන්න දෙවේ දාගෙන කන්න බෑ මේ කුටි කුටි ඉල්ලන්නේ. දෙන්නේ නැහැ කොහොමඩක්වත් දෙකක් දෙන්නේ නැහැ එකක් දෙනවා කැමති නම් නැත්නම් එකක් දෙන්නේ නැහැ. ඒක දිනේ බෙදාගෙන කියවනවා. ඕක ඔය කියවන්න ගියාම කවුරක්වත් ඔක් කියවන්නේ නැහැ. සෙට් එක අරන් ගියාම බෝස කාලට දානවා. ආයෙ බලන්නේ බේයෝ කැමති කියලා බලන්න විතරයි. එකක් තිබ්බොත් උදුර උදුර හරි කියවයි. නැත්තම් කියවන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වයසක මෑණියන් වහන්සේලා වන අපට උදෑසන හෝ රාත්‍රියේ සීතල වතුර පැන් පහසු වීමට නොහැකි වේ. ඒට හේතුව උණු වතුර නැති නිසාය. දවල් කාලයේ පැන් පහසු වීම මෙම ස්ථානයේ කාලසටහනට අනුකූල නොවීමක් වේද? නෑ මේක ඇත්තටම උණුතර රැටක් තියෙනවා. මෙහෙනම් ද නැත්නම් උණුතර හිගද? ඒ කියන්නේ දවල් පහන වෙලාවට විතරයි තියෙන්නේ. ආ ඒක මම දැනගෙන හිටියේ නෑ මොකද මේ මේක අපි හම්බෙලා තිබුණා උගව දෙනකොට හම්බෙච්ච අත්‍යයක මේ ලාභයක් ඒක නිසා උදේ වරුවේ මේ තමයි පෙන් පහසු වීමට වඩා හොඳ. පාන්දර හොඳයි. එහෙම නැත්නම් පාන්දර වල තියෙන කැලතර ප්‍රශ්න තියෙනවනේ. උදේ 10න් උදේ දාණයට ඉස්සලා තමයි සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න වෙලාව. උණුවතුර නම් සාමාන්‍ය පුළුවන් තරම් පාවිච්චි අඩු කරන්න ඕනේ නෑම සඳහා. සාමාන්‍ය හේදීම් වගේ දෙයකට අතර කමක් නැහැ. නැත්නම් උණුවතුර ගත්තට පස්සේ ඇඟ අමතරයක් අමතරයක් ඒක. නමුත් ගියපාර මට මතකයි මේ පෙර දිනින් ආපු කොහෙන්ද දවුලගලින් ආපු කට්ටිය ඒ දොස්තර නෝනා කිව්වා වයසක අම්මලා ටිකක් ආවේ රෑ 10 මාටත් නෑ වයි කිව්වා උණු වතුර තියෙන ඉඳලා. කවදාකවත් හිතුවේ නෑ කිව්වා මේගොල්ලෝ වෙලා දවස් හතක් ඉඳගෙනවත් ඉඳී කියලා ඉඳලා මෙන්න මේ විදිහට හැසිරෙන්නේ බොහොම ජයට මේ කියන පහසුකම් පාවිච්චි කරයි කියලා. ඒක නිසා මේ ඇල්පන් කඳුරු උණුපන් උණුපන් කඳුරු පහළ වෙන්න පින් කරලා කියනවා. නැත්නම් යන යන තැන් වල ඇල්පන් කඳුරු උණුපන් කඳුරු පහළ වෙන්නේ නෑ. නිසා පුළු පුළුවන් තරම් කාට කාර්යව පූජා කරලා පින් කර ගන්න ඕනේ. මේකෙත් උදේවරුේ පාවිච්චි කරන්න. දාණයට කලින් උදේවරුේ පාවිච්චි කරන්න. එතකොට මේ සක්මන් වේලාවක වගේ මේ උදේවරුේ තියෙනවා ඔය 9:30 11 9:30 10:30 සක්මන් භාවනාව තියෙන එකේදී පාවිච්චි කරන්න පුළුවන්. අර සක්මන් කරලා ඇවිල්ලා පැම් පාසු කරලා ගිහිල්ලා පරියන්කයට යනවා. එහෙම නැත්නම් මේ ඒ රෑ උණු වතුර වැඩි එච්චරම සෞඛ්‍ය සම්පන්න නැහැ. හැබැයි මම දැනගෙන හිටියේ නෑ මේකේ මේ රාත්‍රියට උණු වතුර නෑ කියන එක. මං හිතුවේ මේක රත් වුණොත් දවස් 3ක් විතර නිකන් උණු වතුර වෙනවා. ඒතරම් බහුල භාවිතයට යන්නේ නිසා ඉක්මනට ඉවර වෙනවා ඇති. මේ මොකද සූර්යාලෝකයෙන් නෙමෙයි වැඩි වෙන්නේ. ඒක නිසා මේ තරුණ මෑණිවරුන් ගන්න ඕනේ ඇල්ලතුර පාවිච්චි කරන්න. වයසක මෑණිවරුන්ට උණු වතුර තියලා නැත්නම් තරුණ මෑණිවරු වයසක මෑණිවරු තල්ලු කරලා ගිහිල්ලා උණු වතුර නානවා. ඒකෝට ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ කට්ටියට වයස තරුණ එක්කෙනෙක් ලෑත් වෙනවා වයසක එක්කෙනා ගිහිල්ලා නාවලා තියලා Taman නාපුවම ඉවරයි. ඒක ඉච්චර බරපතල ප්‍රශ්නයක් නෑ. තව දවස් දෙකකින් ඉවර වෙනයි ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ආරාමයේදී සෑම අවස්ථාවකම සතිය පවතී. කලාතුරකින් කටයුතු කරන විට සතිය නැති බවක් දැනේ. ඒත් සම්පජඤ්ඤය නිතර පැවැත්වීමට නොහැකි වේ. ඒ යෝගී ජීවිතයට බාධාාවක් වේද? බාධාක් වේද? අනිවාර්යයෙන්ම ඉතින් ඇත්තටම සම්පජඤ්ඤය තියෙනවා නම් හොඳයි නැතිකමට වැඩිය නමුත් සම්පජඤ්ඤය කියන වචන දෙකක තේරුමක් තියෙනවා. අපි අද මාට ධර්ම සාකච්ඡාවට දේශනාවට මතුවේ කුඩා අණු කුඩා ඉරියාපතවල සතිය පැවැත්වීමට සම්පජඤ්ඤය කියන ඉතින් දවස පුරා සතිය තියෙනවා අනිවාර්යයෙන්ම ඒක තියෙනවා. ඉතින් ඒක නැති බව දන්න එක බොහොම ලොකු දැනීමක්. අපි සතිය කියන එක දන්නේවත් නැති හිටි මිනිස්සයා දැන් සතිය තියෙන වෙලාවක් දන්නවා සතිය නැති වෙලාවක් දන්නවනම් අපිට තියෙන්නේ කොයි වගේ වෙලාවල්ද මොනවද ඒවට පසුබිම් කාරණා කියලා බලලා සතිය නැතිවීමට හේතු වෙන අප්‍රත්‍යකර දේවල් පුළුවන් තරම් දුරවන් වෙන විදිහට ඉක්මනට නෙමෙයි ටිකෙන් ටිකෙන් ටිකෙන් දුරවන් කරගෙන සතිය වැඩි වීමට අනුග්‍රහ වෙන ප්‍රත්‍ය වෙන සප්පාය වෙන කරුණු ටික ටික වැඩි කර කර යන්න ඕනේ. ඉක්මන් කරන්න යන්න නරකයි. දැන් මාත්‍රිකාවට බහැලා තියෙන ටික ටික ඉස්සරහට කරගෙන යන්න සම්පජඤ්ඤය නැති එක තියනවට වැඩිය දුර්වලකමක්. නැති එක ඇති තත්ත්වයටපත් කරගන්නයි අපිට ඥානය මොලේ පාවිච්චිලා තියෙන. ඒක පාවිච්චි කරන සාමාන්‍ය බුද්ධිය කියලා වැඩි වෙන විදිහට කටයුතු කරන්න. පූජ්‍යපාද ස්වාමින් වහන්සේ තියෙන දේ පෙනෙනවා, පෙනෙන දේ තියෙනවා කියන වචනේ බොරුවක් මිත්‍යාවක් ලෙස ධර්මයේ පෙන්වා දෙනවා. ගරුතර හාමුදුරන් වහන්සේ මේ විග්‍රහ කර පැහැදිලි කර දෙන්න. ආ මේක ඇත්තටම මම අවියෝ මේ සුදස්සන ස්වාමීන්ගේ බණක එක හොඳට හිතව දෙනවා ඒ කුකුල්පනි ස්වාමීන් වහන්සේගේ ඒ ශාන්ති විස්තර කරේ ඒක. මේ අපි ඇත්තක විශ්වාස කරන්න ඇත්තක අපිට ඇත්තම පෙන්වන්නේ නැහැ. හොඳම නිදර්ශනය තමයි හීනේ දැක්කා වගේ පෙන්වන්නට හීනේදී දකින්න දේවල් නැහැ. ඒක ඉතින් පැහැදිලිව පේන දේ තියෙනව නෙවෙයි, පේන දේ නැහැ. අවදි වුණාට පස්සේ තියෙනවා මේ දැක්ක දැක්කට මොකද දැන් නැහැ. ඒ වගේ මිරිඟුව කියන එක වතුරක් වගේ පේන්නේ. ළඟට ළඟට ගිහිල්ලා බලනකොට වතුරක් නෙවෙයි ඒක උණුසුම් වාත ධාරාවක්. ඒ වගේම යන්නත් බෑ ඉතින්. ඒ වගේම පිළිබිඹුවක් ගත්තාම කණ්ණාඩියේ ඒ ඇතුලේ ඉන්න මිනිහටත් පණ තිනා වගේ පේන්නේ. hina වෙනකොට hina වෙනවා, කතා කරනකොට කතා කරනවා. නමුත් ඒකේ පෙනුමක් විතරයි අතන පුද්ගලෙක් නැහැ. දැන් තියෙනවා හෙලෝග්‍රැෆික් um, චිත්‍රමවන්න පුළුවන් ත්‍රිමාන රූප ආලෝක කදම්බ වලින් ඒක හරහා අත දාන්න පුළුවන් සම්පූර්ණ පණ දින ක්‍රියාකාරකම් පෙන්වනවා ත්‍රිමාන වශයෙන් නමුත් ඒක හුදු මේ දෘෂ්ටි මායාවක් විතරයි ඒ නිසා සයිකෝ ෆිසියොලොජි පොත්වල කායික විද්‍යාව පිළිබඳව තියෙන පොත්වල දෘෂ්ටි මායා කියලා වෙනම පිටු 7-8ක් තියෙනවා. ඔය ඇහැ බොරු කරන හැටි. ඒක පොඩි ළමයින්ට උගන්වනවා විචාවෙනි අත්දැකීම් භෞතික විද්‍යාව විනෝදේ වගේ වයිද උගන්වනවා මේ ඇහැ අපිට පෙන්වුවාට දෙවිදියකට බලනකොට දෙවිදියක් පෙන්නනවා ඒ නිසා දැක්කට විශ්වාස කරන්න බෑ අපි දැකපු දේ අතගාලා සාතික කරනවා අතගාපු දේ විශ්වාස කරන්න බෑ අතගාපු දේ දැකලා විශ්වාස කරනවා ඒ විදිහට දෙකකින් තමයි අපි සාමාන්‍යයෙන් ලකුණු ගන්නෙ ඒ නිසා තියෙන ඔක්කොම පේනව නෙවෙයි පේන ඔක්කොම තියෙනව නෙවෙයි සර්වචන් වහන්සේට නිවනක් ඇත්ත වශයෙන්ම තියෙනවා. රහතන් වහන්සේට නම් අපිට පේන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ලෝකයේ ශූන්‍යයක් විදිහට සර්වචන්සේ දකිනවා. ආර්යන වහන්සේලා දකිනවා රහතන් වහන්සේලා අපිට ඒක ඇත්ත දෙයක් විදිහට පේනවා. ඉතින් මේකෙන්ම පේනවා ත්‍රිතානුපස්සනා සූත්‍රයේදී මිනිස්සු කියන්නේම පිස්සෝ කියලා. තියෙන දේ පේන්නෙත් නැහැ. මේ පේන දේ ඇත්තෙත් නැහැ. පේන දේ තියෙන්නේ ශූන්‍ය බවක්. ගැඹුරෙන් බලනකොට ඒකේ ආරම්භය තමයි මේ ඇහැට පේන දේ ඇත්තේ නැහැ. ඇති දේ ඇහැට පේන්නේ නැහැ කියලා අභියෝග කරනවා මේ පේන දේ තියෙනවා තමයි. නමුත් ඒකේ පේන දේ නැති දෙයකුත් නැත්නම් පේනුනට බැලුවට පේන්නේ නැති දෙයකුත් තියෙනවා. අන්න ඒ විදිහට මේ දෙක එකිනෙක ගැටලා ඒකේ දෙකේ තියෙන දුර්වලකම පෙන්වන්නයි මේ ප්‍රකාශ කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වසරේ සංවිධානය කරන ලද භාවනා වැඩමුළු පිළිබඳව දැන ගැනීමට මින් පෙර දැන්වීම් පෝරුවක් තිබිණ. එය දැන් නැත. අන්තර්ජාල පාසුකම් නොමැති අපට ඒ ගැටලුවකි. සුදුසු පිළියම කුමක්ද? ඒකට කට්ටිය සංවිධානය වෙන්න සංවිධානයේ මේ මෑනියෝ වගේ මේ මෑනියොත් එක්ක කතා කරගන්න. එයාට අඩු ගන්න තියෙන්න ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැත්නම් වෙබ් අඩවි. ඒක නිසා මේ කවුරු හරි කිව්වොත් ඒ වෙලේ මේ මේ මොනවාද මේ ග්‍රහ යුද්ධයක් තියෙනවායි කියලා ඉතින් ඒක දැනගෙන බලන එකයි තියෙන කායුද්ධ තිබ්බයි කියලා ඔක්කොම දන්නේ නැති වෙන්න පුළුවන් බලන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් යුද්ධ සිද්ධ වෙලා එක එක කායුද්ධ දිනනවා එක එක කාව පට දිනනවා බලන්න කැමති නම් ඒ වෙලාවට එළියට යන්න ඕනේ ඊට කලින් දැනගන්න ඕනේ මෙන්න මේ වෙලාවට ග්‍රහයුද්ධ තියෙන කියලා නැත්නම් කොහොමද කරන්නේ යගේ පුතා දන්නේ නැහැ හඳ ඇති තායට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු වන කතා කියද්දී පණ දෙවඟ නොවේ වාලිවති කියලා ගෙදෙට්ල පුතියන් හිටට හම්බ වෙන්නේ නැහැ එක්ක ටෙලිෆෝන් කරන්න. බබා බඩගින්න ගණන්නවා. නැත්තම් කිරියෙන්නේ නැහැ. කවුද ගෙදෙට්ට වෙලා කියලා යන්නේ මේ සිට්ටිට් ඇත්තිනෝ අනේ එන්න කොහොමද කියලා මේ ආවත් ඉඳ නැහැ මේ. ඒ නිසා උනන්දුගෙන අපි හරීම ආඩම්බරයි. කවුරුත් මේ ගැන උනන්දුලා භාවනා කරන එකට ආඩම්බරයි. මොකද හිතට තරම් ලේසි නෑ එක්කෙනෙක් එක පස්සරයක්වත් ටෙලිෆෝන් කරන්න ඕනේ සිට්ටිට් එකට එන්න. අන්තිම මොහොතේ කියනවා එන්න බෑ කියලා. ඔක්කොම ඉවරයි. එන්දා ඔෆිස් එකේ ඉන්න කට්ටියට මොන ජාජ කරලා ලියුමක් ලිව්වත් වෙබ් එකට දැම්මත් ටෙලිෆෝන් කරත් ගියපාර රිට්‍රීට් කොහෙද ආපු කට්ටිය එක්කෙනෙක්වත් නැහැ කිව්වා. වේටින් ලිස්ට් එකේ ඉන්න නාගය ටික විතරයි ආවේ කිව්වා. සංවිධායකයා. අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ලිස්ට් එක ඉල්ල ගන්නවා. ලිස්ට් එක ඉල්ල ගත්ත ගමන් වෙන කෙනෙක් හම්බවම විතර්ජනය කරනවා. එහෙම බෑ. ඉතින් ඒකෙදී හරියම මේ මේ වචනේ බොරු නෙවෙයි. ඒක නිසා දෙපැත්තම උනන්දුව තිබුණොත් අපිට වැඩේ කරගන්න පුළුවන්. මොකක් වෙලා තියෙන්නේ මේකේ ඒ ගැන දන්න දෙපැත්තම උනන්දුව තියෙන යෝගාවචරයේ හැම රිට්ටිට් එකටම එනවා. ඵලයන් කිව්වත් එනවා. දන්නේ නැති මනුස්සයා කොහොමඩක්වත් සම්බන්ධ වී ගන්න බැරුව දෙලෙව කකා ඒකට වෙලාට බලාගෙන ඉන්නවා. දන්න තුන් හතර දෙනෙක් කියනවා කොහොම හැම රිට්ටිට් එකෙම ඉන්නවා. ඒ මනුස්සයා දන්නවා කොහොම හරියට බලලා අන්තිම වෙලාව හරි දාගෙන ඇතුළට එනවා. ඒක නිසා ඒකෙත් දක්ෂකමක් තියෙනවා. ඒක සම්බන්ධීකරණ දක්ෂකම්. එනතන sannivedana දක්ෂකම්. ඒ සඳහා මොකක් හරි එක්ක තමයි සංවිධානයක් හදාගන්න. එතන වෙබ්සයිට් එකක් තියෙන දාන්න කියලා බලන්න එක සැරයක්. එහෙම නැත්නම් චන්දන වගේ කෙනෙක් එක්ක යාළු වෙන්න. චන්දන හැබැයි බැඳලා ඉන්නේ. මේ නෑ ඒ වගේ මොනෝ මම ඕක ගිල් දෙන්න තෝගොල්ලන්. තොරතුරු ඕන්න ඕගොල්ලෝ ලෑස්ති වෙනවා. අපි කොහොමද හංගලා නැහැ. කිසිම දෙයක් හංගලා නැහැ. නැත්තම් රෙජී ඉන්නවා බල්ලයා. මේ ළඟදී ඊයේ දාලා තිබුණා මුළු අවුරුද්දේම රිට්‍රීට් සූසුසනම් කරලා එක පැයෙන් පැයට දාලා. එක දවසක නොවැම්බර් 28 කිනකට දෙසැම්බර් 28 කියලා දාලා ලියලවල තිබුණා මේක ස්වාමීන් වහන්සේගේ කීර්ති නාමයට හොඳ නැහැ. ඔබ වහන්සේ අනිවාර්යයෙන්ම නැති දවසක ඉන්නවයි කියලා දාලා තිනවා. ඒකට රෙජී කියන හිත නරක කළා. ඒක බලන්න සංස මේ පොඩි එක නොවැම්බර් 28 දෙසැම්බර් 28 කියලා ලියවිලා ඉතින් බැලලා නෙවෙයි. ඒ තරම් උනන්දුවෙන් කියනවා රේසොට්ටු කොලේ වගේ. දැකලා තියෙන පොල් ගස් ඇති ඉඳගෙන රේසුත්තු කොලි වන්නවා. දන්නේ නැද? ඉංග්‍රීසි මල පොතේ අකුරක් දන්නේ නැහැ. ලොක්කන්ගේ වැඩිම <laughs> ගහපුඩ වෙලා වාඩි වෙලා අරක ඔක්කොම ආශ්‍රය දුවන එංගලන්තේ. මෙහි නංගරං ගහලා චිත් දානවා. ඕ රේස් යන රේසුත්තු කියලා ඒ වගේ කොලයක් හදලා දාලා තියෙන මේ දවස්වල මේ රෙජි. ඒ නිසා ගිහිල්ලා ඒකනේ හම්බෙලා දැන් අපි දැනට අනවශ්‍ය විදිහට ඡන්දකින් වැඩ ගන්නවා. ඒ පැත්තට ඇත්තට ගත්තේ ආයකට නෙවෙයි. ඔයා ගත්තේ මේ රෙකෝඩින් වලට. නමුත් හැම එකම කරන දැන් රෙජි යන්තම් ස්ථාවර වේගෙන එනවා. එනත ලොකු ලින මාත්‍ය හම්බෙන්න. ඒකල තොරතුරු ගන්න. තොරතුරු වසංගලා නැහැ. මේ කියන කතාව ඇත්ත කවුරු හරි ඉදිරිපත් කරා. ඒක ටිකක් ඔයලා බලන්න ඕනේ. මොකද හරීම සංකීර්ණ වැඩක් ඔය වැඩේ. නමුත් දැන් කොහොම හරි දනිපනි ගහලා අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඒ තියෙන තොරතුරු හැකි ප්‍රමාණයකින් ලබා ගන්න ටෙලිෆෝන් කරන්න පුළුවන් ලියුම් ලියන්න පුළුවන් වෙබ් එකට යන්න පුළුවන් නැත්නම් මේ පුද්ගලයෝ ළඟ තියෙන තොරතුරු යන්න ඉස්සලා බලාගෙන යන්න පුළුවන් මොනවා හරි ක්‍රමයකින් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මජ්ජේ සූත්‍රෙහි ඍජුව පෙන්වා දෙන මධ්‍ය පරණතව දින මැද කුමක්දයි සැකවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ විසින් කරන ලද භාවනා වැඩමුළුවක මජ්ජේ සූත්‍රයේ ඉංග්‍රීසි බසින් ඇති අතර එහි සිංහල අනුවාදය ලබාගත හැකිද? මට මතක නැහැ අපි සිංහ ඉංග්‍රීසියෙන් දෙකේ කියලා මජ්ජේ සූත්‍රය දෙකන් දුවල කරපේකේදී මජ්ජේ සූත්‍රය තමයි මන්නේ ඉංග්‍රීසි දෙක මම හිතන්නේ සිංහලෙන් කරේ කියලා මට මතක විදිහට ඉංග්‍රීසි හැමොත් කරෙන්නේ නැති කොහොම හරි මධ්‍යම ප්‍රතිපදාවක වරසේ අත්ති කිලමතාන් යෝගෙත් නැතුව කාමස කල්යාණයකට නැතුව මධ්‍යම ප්‍රතිපදාව කියන කවුරුත් දන්නේ නැකනේ ඒකේ වෙන වෙන පැතිකඩ හයක් අරකට තියෙනවා. පැතිකඩ හයක් මැජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නිවනේ නිවීම ඥානන්ද ශාසකයේ 33 වෙනි දේශනාවේ තියෙනවා. මේ කරපු බහුගේ දවසක කරපු 198 දේශනාවේ තියෙනවා. මේ එක එක කොටස් මේ උද්දෘත කරලා එහෙම නැත්නම් මේ මේ ඔය නිසනවණය කරන දේශනාවලත් සමහර තැන්වල උද්දුත කරලා තියෙනවා. මට හරියටම මතක නැහැ. මේ මජ්ජි සූත්‍රය වශයෙන් කරපු එක ඉංග්‍රීසියෙන් කරාද සිංහලෙන් කරාද කියලා මට මතක නැහැ. ඉතින් ඒක මේ මෑතක තමයි ගොඩක් එළිතර වෙන්න පටන් ගත්තේ කොහොම හරි මේ කියන්නේ අන්ත දෙකටම වැඩි මෑත පිළිවෙත ප්‍රසිද්ධ ප්‍රකාශය තමයි කාමසු කල්යාණ කාණ යෝගයත් අත්තිකිලමතාන යෝගයටත් යන්නේ නැතුව මැද ඒකේ තවත් සියුම් අර්ථ ඡාය හයක් මජ්ජේ සූත්‍රයේ සඳහන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අංක 1 සමතය තුල විදර්ශනාවක් විදර්ශනාව තුල සමතයත් වැඩෙන බව මට දැනේ. අංක 2 සමතය තුල වැඩෙන විදර්ශනාව මද බවත් විදර්ශනාව තුල වැඩෙන සමතය ප්‍රබල බවත් දැනේ. මෙය නිවැරදිද පහදා දෙන්න. ඒ කියන්න අමාරුයි ඒක ඇත්තටම මොකක් මතක මතක තියාගන්න කරන්න කියලා කියන්න බෑ. කොහොම හරි මේ දෙක එකිනෙකට කර දීලා යනවනම් හරි ශක්තිමත්. තනිකර සමතේ විතරක් කරන්න කියලා හෝ තනිකර විපස්සනා කරන්න ගියාම මේ සමබර භාවය නැති වෙනවා. මේ දෙක එකිනෙකට වරින් වර ඉස්සර පස්සර වෙවි යනවනම් හොඳට තහවුරු වෙනවා. ඒක නිසා මේක මේ ආවල් එක හරි කියලා කියන්න බෑ. එක එකනා එක එකනා Tamanට ගැළපෙන විදිහට මේ දෙක යොදාගෙන යනවා. එහෙම කොහොම කොහම හරි එකට එකට වාංගු වෙවි දෙක ඉදිරියට යනවනම් සතුට වෙන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමෝම දෙමාපියෝ සහෝදර ඥාති දීපල රස්ස අතහැරලා කාන්තාවෝ බොහෝ ඇලුම් කරන කෙස් කපලා හිස මුඩු කරලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කසාවත්තං දක්වා කියලා මේ කසට පස්සේ නිවන පිණිස දෙන්න කියලා ඉල්ලා ගත්තා. අපි පැවිද්දෝ නොවේයි රෙද්දක් පොරවාගෙන ඉන්නේ සිවුරක් නෙවෙයි කියා සමහර පැවිදි භික්ෂු භික්ෂුණී පිරිසම දොස් නගනවා. අපි භික්ෂූන් නෙවෙයි භික්ෂුණීන් නෙවෙයි උපාසක උපාසිකාවන් නොවේ. මේ කියන විදිහට අපි කුමන කොටසක්ද? ඇසර මේම අයි තමන්ගේ අනන්‍යතාවය අයින් කරගන්න අපි නටන්නේ. අපි කවුරුත් නෙවෙයි අපිට කවුරක් කියලා පෙන්වන්න හුමාරු කරන්න ඕනේ. අපි අනාත්ම භාවය පෙන්වන්න දන්නේ. ඒ නිසා භික්ෂුන්ද කියලා අපන්නේ නැහැ. වික්ෂණියද නැහැ. සාමනේද නැහැ. උපාසිකාවද නැහැ. උපාසකද නැහැ නම් මොකද? ඔබ දැනගන්නේ. බුදුන් වහන්සේ ගාන්ධර්වද නැහැ. යක්ෂයද නැහැ. මිනිසෙක් වරෙද්ද ගැලෙව්වක් දාගත්තත් මනුස්සකම තියෙනවනේ. ඕන කෙනෙක් ඕනේ පදයක් ගහගත්තා. ඒක දවසක් මට මතකයි මේ මේ ඉස්සරනේ මොකද්ද වෙච්ච කේස් එකදී මම නිකමට ලොකු සාන්දර මතක් කරේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ තිබුණා තාත්තයි පුතයි දෙන්න බූරුවෙක් වෙලඳෝටට යනවා. යනවා කඩේ ඉන්න කඩ කඩපිලේ ඉන්න මනසේ කියන මේ අක්සට මේ බූරු අපිට නැගලා බලයන් මු මහ බූරුවනේ මු මෙහර බූරු ඉන්නේ නැගලයන් නැගපලයන්කෝ කියන. ඉතින් පුතා තාත්තා කියන දැන් මේ මිනිස්සු බණු ගන්න එනම් පුතේ උඹ නැගපන්. නැගලට කියන මේ වෙනද නාකිය බිම ඇති හරි ඉලන්දාරිය යනවා මේ වාගේ හැදෙන ලෝකයක් අද එන්න එන්න නාකියෝ සැලකිල්ලක් නැහැ ඉලන්දාරියෝ බූරුව පිට යනවා පයම් නාකිය යනවා පයින් කියලා අයිරසි කෙනා පුතාම බහපන් මම නගින්නම් කියලා. ඊට පස්සේ කෙනා පේනවාද මේ නාකියගේ තියෙන ගතිය අර පොඩි කාට යන්න බැරි මිනිහා කකුල් ගන්නවා මීයාගා බූරුව පිට යනවනේ කියලා. ඊට පස්සේ දෙන්න මේ තරහයි කියලා ඉතලා දෙන්නම නගිනවා. එන එක බූරුවට දෙන්නේ කන මොන බූරුවද මෙන් ඈ මුං කරන හරිනම් මේ බූරුව කද තියාන යන්න වටිනවා. ඒ තරම්ම බූරුවද මුං කියලා වට පස්සේ අර මනුස්සය කරන්නේ කකුල් දෙක ගැට ගාලා තඩලනවා. තඩලා බූරුව ඇර යන බූරුව කවදාවත් තඩලා පුරුදු නැහැ. ඉස්සර කකුල් දෙක පස්ස කකුල් දෙක දාලා මැදින් ලියක් දාලා කර තියන යනවා. මේක දඟලනවා. එහෙම යන ගමන් ඒ දණ්ඩක් කුඩිය යද්දි මේක දඟලනකොට දබස් ගාලා ඇදගෙන වැටලා බූරුව මැරෙනවා. ඒ කකුල් බැඳලානේ. ඉතින් මේ පාර යන මිනිස්සු කේන්දේ අහන්න පටන් අරගත්තොත් මොන බිස්නස් එකක්වත් කරන්න බෑ. අපි කවුරුව සන්තෝෂ කරන්නේ මේ කෙස් කපන්නේම කාටවත් අපි අල්ලන්න බෑනේ. කෙසලින් යල්ලන නම් අල්ලන්නේ. කාටවත් අල්ලන්නේ නෑ. ග්‍රීෂකා කියන එක ඇහුවද පහුගිය දවසේ? එච්චරයි. මං නම් කියන්නේ එහෙම කවුරු හරි බනිනවා නම් ඊට වැඩිය හොඳ එකක් නේ. මොකද මේ සැලකිල්ලකුත් තියෙනවා. ඒසට කරන්නත් බෑ. මේ විතර පුළුවන් ගොඩ ඉඳගෙන ඉන්න එකයි. අපි වතුරට බහැලා පීනන්නේ. මේගොල්ලෝ ගොඩ පීනන කට්ටිය. ඕව ගණන් අරගෙන යන්න පුළුවන්. සත්ත පහකට ගණන් ගන්නවා. තමන්න බලන්න මේ කටයුත්ත කරා තමන්ට වෙනදා නොතිබුච්ච විදියට සතියක් වැඩෙනවා නම් නැත්නම් අනිකුත් ඉන්දිය ධර්ම වැඩෙනවා නම් ඔය කවුරු මොන જાති කතා කරන්නේ එවෙන් කිසි වගතුවක් නැහැ කතා කරන දේවල් වටින්නේ තමන්ගේ හිත දුර්වල නිසා තමන්ගේ හිත දීන නිසා තමන්ගේ හිත බය ආදු නිසායි මම තමන් අදිෂ්ඨාන කරගන්නේ මම මේ බුදුහාමුදුරන්ගෙන් කැප වෙලා තියෙනවා මට කාගවත් කීර්ති නාම ප්‍රශංසා ආර නම්බුනා මේ නම්බුනා මොකක්වත් ඕනේ නැහැ නොකිසිවෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒක තමයි රහත් වෙනවා කියන්නේ. කිසිවෙක් කියලා කියන්නේ ආත්මයක්. මම අසවල් නාම කීර්ති නාමයේ අසවල් එක මේක කිව්වොත් බාහනට බාධායි. අපි නොකිසිවෙක්. nobody. සල්ලි දීලා ගන්නවත් නෑ. ඒ නිසා කාටද කියපන් කියන්නේ මම දැන් මේ මනුස්සකම විතරයි දිනව ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි පැවිදිත් නෙවෙයි අපවිදිත් නෙවෙයි ලෙල්ලටත් නෑ කට්ටටත් නෑ. ඒක ලේසියි. ඒකට කොහොම කරත් අල්ලන්න බෑ. මම නම් කියන්නේ ඒක පුරුදු කරගන්න පුළුවන් නම් හොඳයි. මේක තියෙන්නේ අපි මේ මේ කසට සිවුර පෙරවන්නේ මේ රූපලාවන්‍යන කැමැති ලෝකේ සංගවි ගන්නයි. තවත් කෙනෙක් බවට පත් වෙන මිසක අසෝලා බවට පත් වෙන්නේ නැහැ. ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට බවට පත් වෙනවා. අපි අර වැලියට වැලයට ලොකුත් නැහැ පොඩිත් නැහැ. වෙනම හැඳින්වීමක් ඕනේ නැහැ. ඒ නිසා බණින එකම පේන වැඩේ සිද්ධ වෙලා තියෙනවා. කවුරක්වත් අපිව ගණන් ගන්නෑ. තමන් ඒකේ විවේකයට පාවිච්චි කරන්න ඕන කියන කෙනෙක් ඔය මොන જાතින් ගියත් බැනුම් අහන එක නතර වෙන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ සඳහන් කර දෙනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. නත්ති ලෝකේ අනින්දිතෝ කියලා ඒ ඡන්නද කවුද කියලා මිනිස්සෙක් ඇවිල්ලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කාට ගියාට පස්සේ දිග බණක් කිව්වලු. ඊට පස්සේ කොහොමද මේ පැවිද්දන්න වෙන වැඩක් නෑ අපි වල්ලගත්තා පස්සේ පැය ගණන් බණ කියන ඕමද අපිට පොඩි වෙලාවෙන් තියෙන්නේ බණ ටිකක් කෙටියට කියන්න දැන නැද්ද කියලා බැනගෙන ගියා. මොකල්ලාන සංස කාර්යය පස්සේ බොහෝම කෙටි බණක්. ඊට පස්සේ කොළු ඔහොම බණ කිව්වට අපිට තේරෙනවා ගැඹුරගේ තේරෙන විදිහට කියලා දෙන්න බෑ කියලා. ඒකත් බැලලා ගිහලා සරුවචන සාරයට කියනවා ස්වාංශ මේ එක්කෙනෙක් ළඟ ගියාම උනාට දිගට කියනවා. අනිසික ළඟ ගියාම කෙටියට කියනවා. මේ අපිට කාටවත් තේරෙන්නේ නැහැ කියලා. බුදුසසුන කියනවා මේ ලෝකේ නින්දා ලැබු කවුරක්වත් නැහැ. වැඩියෙන් බණ කියනකට වැඩියෙන් බණ කියනවා කියලා බයිනෝ. කෙටියෙන් කියනකට කෙටියෙන් බයිනවා කියලා බයිනෝ. ඒ නිසා අනින්දිත කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා නින්දාව තිබිලා නා ඉන්නවට වැඩිය හොඳයි නින්දාව තිබිලා ඇහෙන එක. දන්නවනේ එතකොට මෙන්න මේ මේ වචන වලින් බණින්නේ කියලා. ඒ නිසා අපි පැවිද්ද වශයෙන් රේරුකාණ සංජයන සාංශය සඳහන් කරනවා අහසටයි පැවිද්දටයි ඕන කෙනෙක් බණිනවා නියම මිලේනේ. ආම්තුරන්ට බෙන්නට ප්‍රශ්නයක් නැහැ. අහසට බැන්නට මේ වහිනවා කියලා බැන්නට පායනවා කියලා බැන්නට දන්න මේ දෙක අසීමිතව බැනුම් ආන දෙකක්. ලොකු කුණු බාල්දි දෙකක්. එපා වෙනව ගෙනල්ලා ඕකට දාලා යනවා කම්මන්නේ නැහැ. අපිට ඉන්න කොම්පෝස්ට් හදන එක. කුණු එකතු කර කොම්පෝස්ට් හදාගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. ගණන් ගන්න එපා. ගරුතර ස්වාමීන් වහන්සේ මුදල් පරිහරණයෙන් වැළකී සිටින අය වැඩ සිටින ආරාමයක දාන දායක අයට විදුලි බිල් ආරණ්‍යයේ නඩත්තු කටයුතු සඳහා ආධාර කිරීමට පින් පෙට්ටියක් ලැබීම සුදුසුද? එහි මුදල් ඒ කටයුතු වල යෙදවීමට උපාසිකාවක් යොදවා ඇත. දැන ගැනීම සඳහායි කරුණාවෙන් පහදා දෙන්න. නෑ ගෝපක සභාවක් හිටියට කමන්නේ ගෝපක කියලා කියන්නේ ආරක්ෂා කරන අපි දායක සභා ගෝපක සභා තියෙනවා. ආ ඒගොල්ලෝ ඒ මුදල් පරිහරණය කරනවා. ඒ ඒගොල්ලන්ට නෙවෙයි හම්බ වෙන්නේ හම්බ වෙන්නේ ආයතනෙට. ඒගොල්ලෝ ඒ කටයුතු කරනවා. ඒ මේ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ කවුරු හරි ඉන්න පාලක පාලකයා හෝ පාලිකාව දැනගන්න ඕනේ. තොරතුරු විනිවිද පේන සුළු ගතියක් තියාගන්න. එහෙම නැත්නම් ඒ පිම්පෙට්ටිය ගලවන වෙලාවේ කවුරු හරි ඇෂ් බැල්මේ ගලවලා මෙච්චර ගාණක් තිබුණයි කියලා කියලා මේ මේ බිල් වලට සල්ලි කිව්වයි කියලා නෝටිස් බෝඩ් එකේ දානවනම් ප්‍රශ්නයක් වෙන්නේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවා මෙන්න මේවට අඩුව තියෙනවා මේවට වැඩිය තියෙනවා කියලා. මේ විනිවිද පේන සුළු බව තියෙනවනම් මේ දායකයන් හොඳට හරස් කරලා දැක ගන්න පුළුවන්. එතකොට හුඟක් වෙලාවට ඒක තේරුම් අරගන්නවා. මම දන්න සමහර පන්සල් තියෙනවා හොඳටම විස්තර කරනවා. අහවල් පින්කමක් කෙරුණා. මෙච්චරක් ආදාන හම්බෙලා දෙනවා. මෙච්චරක් වියදම් හම්බෙලා දෙනවා. මෙච්චරක් ලාභ තියෙනවා. අපි මේක බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට. ඒකට මෙච්චරක් හම්බෙලා තියෙනවා කියලා. ගිය ගමන්ම පේන්න තියෙනවා. ඔක්කොම කිසිම දෙයක් ස්වාමීන් වහන්සේලා කරන්නේ නැහැ. මේ මුදල් පරිහරණය කරන පැවිදි කාන්තාවන් කරන්න ඕනෙත් නැහැ. හැබැයි දායක පිරිසක් සම්බන්ධ කරනවා භෞතික කෘත්‍යයට ඒකල නෝටිස් බෝඩ් එකේ දානවා. මෙන්න මෙහෙමයි ඒකේ හරස්කත කියලා. විනිවිද පේන සුළු ගතිය. එතකොට ඒක තමයි මම හිතනවා ඉත් කරදර අඩුවෙන්ම දෙන පහසුම වැඩි. ගෝපක සභාවක් දාන්න පිම්පිටි තිබුණාට කමන්න ගෝපක සභාවට නෝටිස් බෝඩ් එකේ යන්න ඕනේ ඔක්කොම විස්තර වෙච්ච දේවල් මොකද්ද කියලා. ගරුතර ආමඳුරන් වහන්සේ බොහෝ කාලයක් පැවිදි වී සිටින ශික්ෂාපද 10 හොඳින් ආරක්ෂා කරන මා රාත්‍රියේ නිින්දේදී බියටපත් වේ. නපුරු සිහින දැකීමක් නොව සෑම රාත්‍රියකදීම වාගේ මා අම්මේ කියා අම්මාට කතා කරයි. මට මේ ගැන උදේට කවුරුන් හෝ කීවොත් පමණයි මා දන්නේ. බොහෝ විට මට ඒ ගැන මතකයක් නැත. මේ ගැන බොහෝ අය කියන නිසා නිින්දට පෙර මා හොඳින් සිල් ආවර්ජනා කර ප්‍රත්‍යවේක්ෂා කර තද අදිෂ්ඨානයක් කර හිඳට ගියද මේ தත්ත්වය නැතිවන්නේ නැත. මට ඇති මේ ප්‍රශ්නය මේ තරම් බුද්ධ මාර්ගයේ ගමන් කරන අයටද මෙසේ වන්නේ ඇයි? මේ අවස්ථාවල කිසිදු බියක් ඇති නොවන අතර අම්මේ කියා ඇමතීම පමණක් සිදුවන්නේ ඇයි? මේ ප්‍රකාශය කරන මගේ මෞතුමිය ජීවතුන් අතරද අප සමකද සිටී. කරුණාවෙන් මේ தත්ත්වය මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ අවවාදයක් දෙනසේක්වා. දැන් මේක අහගෙන ඉන්නකොට පේන්නේ Taman විවේක තැනක පැත්ත කරලා බුදිය ගන්න ප්‍රශ්නේ ඉන්න බෑ. පිරිසක් එක්ක හිටියොත් විතරයි කාට හරි ඇහෙන්නේ. ඒ මනුස්සයා Tamanට කිව්වොත් විතරයි ප්‍රශ්නේ. ඒ නිසා Tamanගේ ප්‍රශ්නේ නෙවෙන්නේ මේක. Tamanට බයකුත් නැහැ. අම්මේ කියලා අඬන්න දෙයක් නැත්නම් අම්මත් ඉන්නවා. ඒ කෑ ගහපුවම මොකෝ? දැන් දැන් සඳහන් කරලා තිනවා භික්ෂු භික්ෂුණී ගිහින් එක බුදිය ගන්න බැහැ. මොකද නිින්දෙදී සිවුර හර පිළිවෙලට හිටින්නේ නැහැ. ඉරියව්ව හර විදිහට පවතින්නේ නැහැ. ඒ නිසා අනුපසම්පන්නන එක ඉඳෙප්පයි කියලා. මොකද එතකොට අනුපසම්පන්නෝ ගිහියත් බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේ මේ මේ භික්ෂුත්වය රැකෙන ඉරියව්වක පවති කියලා නිින්දෙදී ඉරියව්ව නැහැ. කතාවක් නැහැ. ඒක වෙනස් වෙන නිසා අපිට සඳහන් කරලා තියෙනවා ගියන් එක එකට බුදියන් යන්න එපා. වෙන්න Taman දෙවෙනද ගත කරන එකයි. ඉතින් ඊට පස්සේ මොනවා කිව්වද මොනවා කළාද Tamanටත් මතක නැහැ. ඒ කවුරු හරි කිව්වොත් නේ ප්‍රශ්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මං කියන අර මේ අමාරි සයියගේ පුංචි කරලා බලන කණ්ණාඩිය තියාගන්න. අමාරි සයියගේ දවසක් කියන ඉස්කෝලේ මාත්‍යා අපෝම අපි යනවා ඉස්කෝලේ මාත්‍යා මේ මේ කිඹුළු අල්ලන්න කියලා. විනෝද සමේ. ඉස්කෝලේ මාත්‍යා කියලා පිස්සු තමයි සයිය කිඹුළු අල්ලන්න කොහෙද උඹ පුරුදු කරලා තියෙන අයියෝ හරි සිම්පල් මම ගිනි පෙට්ටියක පුංචි කළ බලන කණ්ණාඩියක ගිනිනවා කිඹුල දිහා බලලා පුංචි කරපුවම ගිනි පෙට්ටියට දාගන්නවා පුංචි කළ බලන කණ්ණාඩිය බල ගිනි පෙට්ටියට දාන ගිනි පෙට්ටිය දාක්ක දාන්නේ නැක නේදී අන්න ඔයගේ ප්‍රශ්න වලට පුංචි කළ බලන කණ්ණාඩිය තියාගන්න ඔය ලොකු කරන්න රටන් අරගත්තොත් ඕනේ රට රාජ්‍ය වල කියතයි පොත් ලියතයි පත්‍රෙට කියතයි කවි ලියතයි අත්ත පහක ඇති වැඩක් නැහැ ඒ නිසා අපිට මේ අපිට පුළුවන් වෙලා තියෙන අවදියෙන් ඉන්න ටිකේදී මේ වෙන දේ බලන එකයි. එතකොට ඒක හරියනකොට අරකේ බේම හරියයි. ඒ කොච්චර කරුවකත් ඕනම කෙනෙකුගේ ඒ චරිතේ ඒ අඳුරු පැති තියෙනවා, গুপ্ত පැති තියෙනවා. ඔක්කොම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා මේක ලියලා තියෙන තොරතුරු හැක බලනකොට මේ ප්‍රශ්න කරුට ඉච්චර ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි අහගෙන හිටියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා තමන් ඒක කියලා කාටවත් කියන්නේ මං මං හරි මං මන් දාගන්නලයි මට විවේක වෙන්න දෙන්නේ එතකොට ඉවරයි ප්‍රශ්නේ. මේ අපව ඇහෙන දෝංකාරය තමයි ප්‍රශ්න තියෙන නිසා ඇත්තට මේ ලියන එක නාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අන්නේ වගේ දේවල් පුංචි කරලා බලන්න. අමාරි සයිය තාම ඉන්නවා ඉතින්. අන්නේ කණ්ණාඩි පොඩ්ඩක් ඉල්ලලා තියන්න. අමාරි සයිය කණ්ණාඩි. ලිඛිත ප්‍රශ්න එපමණයි සාරා. Hello, Venerable mm, Bhante. Uh, I have a question. Mm. Is there any difference between sati and sampajanya? Yeah, sati is the mindfulness, sampajanya is knowledge. Usually, sati is the proximate factor. When the sati becomes established and continuous, naturally sampajanya comes into. Without sati, sampajanya cannot establish. For example, if you are stitching, you have to have a needle as well as the thread. Needle is the one going through the clothes. But the thread is the one putting the knot. So first needle has to go and the thread has to follow. So it is very flexible. Needle is very straightforward. The needle has no sense. It can penetrate through the clothes. And ultimately thread will put the uh, knot according the stitching happen. Satyan Sampajanya is known as needle and the thread. Or oh, yet another classic example is a crippled person and a blind person. Crippled person can't earn something even by begging because he can't walk. The blind person can't, he don't know where to go and beg. So what happened is, if they come together, the blind person can climb up on the crippled, uh, the crippled person can climb up on the blind person. And then he can guide uh, the blind person to go, so both of them can say, we two together big. He can't walk, I can't see. So they can earn whatever their livelihood. So that is the way Satya and is working. This particular sutta is concerned about the both. Sato Sampajano Kalang Agameyata. O monks, each and every moment to come, you must be mindful and you must be with clear comprehension. The Sampajanya is normally translated as clear comprehension or it is kind of knowledge. So Sati is the one you have to do. Sampajanya will follow the suit. So Sati cannot uh, go alone. It means uh, there's only Sati without Sampajanya. Uh, when Sati is established, when the Sati become mature, uh, Sampajanya come, just like a plant. It has to grow to a certain extent before the flowering. And then know the fruiting can take place. Soon the flower, plant started, hardly they started with the flowering and the fruits. Likewise, some sati has to take the establishment. And once you familiarize the sati, once you frequented with the, acquainted with the sati, then naturally sampajanya comes. Until that sati can uh, go alone, is mean? Early part you appear like uh, it is going alone, but it is doing a lot of jobs. You don't know. You can't still reap the harvest. It takes time for you to understand the very function of the sati. So early part of the sati is very dry, very boring, very disinterested. So you have to have so much of faith. Once it is started to give the results, then you are better off. Then it is, uh, you feel happy and then onward you can't do away with sati. So much of it become part and parcel of you. So the very introduction is the most, uh, how do you call, tedious task. So there you have to be very sympathetic, you have to be very compassionate, very slow, painfully slow. Never mind, some or the other, you have to incorporate it. Thank you, Bhante. And another question uh, sati can independently uh, lead to enlightenment or not? No. sati is that only the needle can't do stitching. Needle is needle. Or the blind, uh, uh, blind person can't do. He has to support with the uh, eye person. So Sampajani is the eye. Uh, mindfulness is the blind person. So in 37 Bodhipakya Dhamma, we can see sati in uh, each um, factor like the uh, sati satipatthana and the uh, satabhujanga like that. So sati is only like a base to uh, attain enlightenment like that. No. Sati is bodhipakshika dhamma. Virya nine times. Satya eight times. Panya about five times. So they are happening in the mixed time. Early part, Satar Satipatthana is the foremost. And it is growing සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද then පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා coming to being and before even there satindriya samadindriya panchindriya and then further sati bala samadhi bala panya bala and then bojjanga uh, dhamma vichaya sambojjanga and in the arya stanka marga sammaditti samma sankappa all panya so when you go to the higher sati becomes later later Panya become the first. But at the beginning of the Sati, Sat, this Satis Bodhipakkiya Dhamma, Sati is the foremost. So therefore the Buddha says, just introduce Sati and the balance will follow. So in Satta Bhojanga also, Sati uh, just for former uh, to have the Dhamma Vijaya and all those things in the Satta Bhojanga. Uh, sati sambojjanga, dhamma vijay sambojjanga, viriya, piti, sukha. And sati lead to dhamma vijay. Dhamma is inquiring mind. Your mind will broadening and common sense. you comp uh, compare it with uh, unmindfulness versus mindfulness. So there you kind of a rejuvenation happen, reconsideration happen, the kind of a blooming happen. Uh, so then onward, you know how to use sati to the enlightenment. Till that you are growing mere sati for the sake of sati. It is drive job. After the bodhipakshi only, that particular person start to feel the very results in this life itself. And then onward, he can little bit monitor it, little bit control it, and he can tell others, instruct others, this is the way you can see the results in this very life, even though he is not yet enlightened. But he develops so much of confidence by that time. Yes, that's all, Gandhi. Thank you. ඔව් අපිට තව විනාඩි 20ක විතර කාලේ තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක සක්මුණ සඳහා පාවිච්චි කරන්න අද. අවසරයි ස්වාමීන් වහන්සේ. වෙලාව තියෙන නිසා මජ්ජි සූත්‍රයේන සියුම් පැති 10 පිළිබඳ කෙටි විස්තරයක් කතා කරාට ඇහෙන්නේ නැහැ. මජ්ජි සූත්‍රයේ වහන්සේ දැන් මේ ටික වෙලාවකට කලින් මතක් කළ ඒ සියුම් පැති 10 පිළිබඳ කෙටි විස්තරයක් කරන්න. එච්චර මට සම්පූර්ණ මතක කියන්න බෑ. නමුත් මතක දල වශයෙන් කියනවා නම් ආශාසයේ මුලයි මැදයි අන්ත දෙක ඒ දෙකේම නිවන අග තමයි නිවන තියෙන්නේ. ප්‍රශ්වාසය හෝ ආශ්වාසයේ නිරෝධ පැත්තේ. මුලේ මැදයි නැහැ. සාමාන්‍යයෙන් නුපුහුණු එක්කන දකින්නේ මැද විතරයි. ආශ්වාසය මැද දකින්න ප්‍රශ්වාසය මැද දකින්න ගුරුසුර පේනවනේ. ඒත් භාවනා දියුණු වෙගෙන යනකොට ආනාපානිය හොඳට මූණට මූණ දැම්මට පස්සේ කියනවා මුල බලන්නේ. ආශ්වාසය මතුවෙන්නේ කොහොමද? ප්‍රශ්වාසය මතුවේ. මේ දෙක දැක්කට පස්සේ තමයි යාට මේ මතුවෙච්ච ආශ්වාසයේ සිව් මතුවෙච්ච ආශ්වාසයේ ගොරෝසු වෙලා ගිවන් වෙන හැටි ප්‍රශ්වාසයේ සිව්මට මතුවෙරගෙන නාස්පුඩු පුරවාණිලා ගෙවන් වෙන හැටි අන්නේ ගෙවන් වීම දකින්න තැන තමයි මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ. ඊගාවට ඇත්ත නැත්ත කියන දිට්ටි ගත වෙන තැන අඳුනා ගැනීම. නෑ මේක ඒක ඒක මේක යන්න හදන්නේ රූප ධර්ම හරහා. දිට්ටි පැත්තෙන් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට පස්සේ වේදනාව ගැන කතා කරපුවම සැප වේදනා දුක් වේදනා වන්ත දෙක නොදුක් නොසුව වේදනාවට යන දවසේ තමයි මධ්‍ය ප්‍රතිපදාට වැටෙන්නේ. ඊට පස්සේ ඇහත් රූපයත් දෙක අන්ත දෙකක් ඒ ඈස් රූපයන් නිසා ඇතිවෙන විඥානයේ වේදනාව සැප වේදනා දුක් වේදනා වශයෙන් ඒ ටික දැකගත්තොත් දකින්න රූපය අල්ලගත්තොත් ඒත් අහු වෙනවා ඇහැ අල්ලගත්තොත් ඒත් අහු වෙනවා ඒ ඇහත් රූපයත් නිසා මතුවෙන මනාපමනාප අල්ලගෙන බේරුණොත් මධ්‍ය ප්‍රතිපදාට වැටෙනවා ඒ වගේ මේ එක එක පැතිකඩ කියන රූප පැත්තෙන් එකක් වෙනවා වේදනා පැත්තෙන් එකක් වෙන්නනවා ස්පර්ශයේ පැත්තෙමුත් පෙන්නනවා ස්පර්ශයේ මුල ස්පර්ශයේ මැද සහ ස්පර්ශයේ ගිවන් වීම. ඒ නිසා ගිවන් වෙන පැත්තේ නිවන තියෙන. නමුත් අපි ඒක අවමංගල්‍යයක් විදියට, නාස්තියක් විදියට, විනාශයක් විදියටයි දකින්නේ. නිසා අපි දේක ගිවන් වෙන පැත්ත නොදකින මානසික මානසිකත්වයක් අපිට තියෙනවා. දරුවෙක් හම්බ වෙනවා දකින්නට සතුටුයි. විවාහ වෙනවා ඉගෙන ගන්නවා දකින්න සතුටුයි. මැරෙනවා දකින්න කැමති නැහැ. ඒ වගේම gediya කට ගන්නවා දකින්න කැමති, gediya කුණු වෙලා වැටෙනවා දකින්න කැමති නැහැ. ඉතින් මේ නොදැකීම මේ නොදකින් කියන්නේ නිවනට. කවදා හරි භංගේ දැකපු දවසේ මොන දෙයක් වුණත් ඇති වෙන එක නැති වෙනවා කියන එක හුණියමක් අසාපයක් කරන එක සත්‍යයක්. ආන්න ඒක දකින්න හද නිරෝධය දකින්න. ඉතින් මේ වගේ පැතිකඩ පෙන්වන්නේ මේ රූපානුව වේදනානුව සංඥා සංස්කාර වගේ එහෙමම කියන්නත් බෑ. ඒ වගේ පැතිකඩ හයක් පෙන්නනවා මේ ඒකෙදී ස්පර්ශය පිළිබඳව කතාව තමයි ਸਰවචනාංශේ හයම පිළිගන්නවා. පිළිගන්න කියනවා තිස්සමිත්තේ ප්‍රශ්නේදී මම මේ ඉදිරිපත් කරුවේ ස්පර්ශයේ හට ගැනීම ස්පර්ශයගේ ස්පර්ශය ස්පර්ශයේ හට ගැනීම එදා ස්පර්ශයේ කිවිය. ස්පර්ශය ස්පර්ශය හට ගැනීම දෙකම අන්ත දෙකක්. අතහල යුතු පැත්ත ස්පර්ශයේ ගෙවි යන තැන. ඒ කියන්නේ ආනාපානේ නොදණී යන තැන. ඒ වගේම අපිට අවිල්ලිවලා මේ තරහක් ඇවන ඒ තරහ ගෙවිලා යන තැන. අපිට රාගයක් ආවන ඒ රාගය හොඳට බලන්න මුලත් බලන්න මැදත් බලන්න ඒකල දැක දැක දන දන ගෙවෙනවා දකින්න. මේ ගෙවන් වෙන තැන තමයි නිවන තියෙන්නේ. නමුත් අපි හැම ගෙවන් වෙන තැනකට අපි උඟාවක් පමයි. අපි සමාජයට ඊගාවට එන අරමුණ ගැන අපේක්ෂාව තියෙනවා. නැත්නම් මේකේ තිබිච්ච එකේ ගෙවන් වීම අවමංගල්‍යයක් විදිහට දකිනවා. අභද්‍ර දෙයක් විදිහට දකිනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයම අපි නිවන පන්නනවා. දැන් අපි වෙන මේ වෙලාවේ වැටියට මම තියෙන ප්‍රශ්න නැත්නම් අපි මේ වෙලාවේ අරගනිමු සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත එකතු වෙනවා සක්මණකින් පස්සේ ශාමණේර භාවනාවට ඉතින් මේ ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සීල දිනානම තෙරුවන් සරණයි